සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ආන්දෘෂ්ටික සද්ධර්මය ආධිකාරී ජීවිතවලට ආයෝජිතව යොදාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව යම් තරමක් හෝ දුරට විමසා බලන්නටයි කවුරුත් මේ මුහුණේදී සූදානම් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් පිළිබඳව. දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් දේශනා කරනකොට ඒක අනිවාර්යයෙන්ම ලෞකික ප්‍රතිපදාවට වඩා වෙනස් යන දෙයක් බවටයි පත් වෙන්නේ. ඒ නිසාම මේ ධර්ම ප්‍රතිපදාව අපි අටිසෝතගාමී ප්‍රතිපදාවක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකයා සාමාන්‍ය දකින්න දැක්මට වඩා එහා ගිය දෙයක් ඇටියටයි අපට මේ ධර්මයේ තුල දකින්න දර්ශනය පිළිබඳව තේරුම් ගන්නට වන්නේ. ලෝකයා සාමාන්‍යයෙන් එක දිශාවක අනුව තමයි මෙනෙහි කරන්නේ. සංවාද විසංවාද ඇතුළත වුණත් ලෝකයා ඉන්නේ එකම දෘෂ්ටි කෝණයක එහෙම නැත්නම් එකම දර්ශන තලයක. ඒ දර්ශන තලය තමයි ලෝකය තුළ සැප දුක පවතිනවා. ඒ වෙනස් වෙන, දෝලණය වෙන සැප දුක පවත්නා තැනක තම සමාජ රුචි ආකාරයට ඒ වස්තු වෙනස් කිරීම තුළ කියන්නේ වෛද්‍යික ලෝකයේ වෙනස් කිරීම තුළ අපිට සැපදුක වෙනස් කරගන්න පුළුවන් කියන සංකල්පය තමයි සමස්තයක් විදිහට බොහෝ දෙනෙක් තුළ පවතින්නේ බොහෝ දෙනෙක් අදහස් කරන්නේ. එහෙම පවතින ලෝකයකට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ කියන්නේ නූපන් මාර්ගයේ උපදවාගෙන වෙන ලෝකයට නොහම්බුන ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන්නේ මේ දැක්ම තුළ දුක නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ දුක නැති කරනවා නම් ඒ දුක නැති කිරීම සඳහා වෙනම ක්‍රමෝපායක් අප අනුගමනය කළ යුතුයි කියන කාරණය. සෑම දහම් පරයයක් තුළම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියදුනේ ඒ දුක නැති කරන ක්‍රමවේදය. ඉන්නත් නැතිනම් මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පටන් කරගන්නා ආකාරය පිළිබඳවයි අපට පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් භාග්‍යතුන්හන්සේගේ දේශනා දිහා බලනකොට අපිට ලෞකික ප්‍රතිලාභයන් සඳහා එමත් නැත්නම් ලෞකික ලෝකයේ පැවැත්ම සඳහා කරන ලද දේශනා ඒ වගේම ලෝකෝත්තර මාර්ගය උපදවීම සඳහා අවශ්‍ය පදනම විදිහට දේශනා කළ දේශනා කියන මේ දෙක දෙකක තමයි අපිට දක්නට ලැබෙනවා. ඒ තුළ කුසලය අකුසලය යහපත අයහපත නිකම්බු දේවල් නැතිනම් ලෞකික සම්මා දිට්ඨියට අවශ්‍ය කාරණාවන් පෙන්වනවා. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය උත්පාදනය සඳහා දේශනා කරන ප්‍රතිපදාව තුළදී ප්‍රතිපදාව විවරණය කිරීමේදී ඒ සංඝ ධාතු ආයතන අට්ඨකම්පාද ආදී ඒ ධර්මයන් පිළිබඳව වාදිකංශයේ දේශනා කරනවා. ඉතින් ධර්මය පිළිබඳව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා මාර්ගය ඉස්ලාම ඕනෑම කෙනෙකුට ලෝකයේ තුල අවසින සම්මාසගත සම්මාදිට්ඨිය පිළිබඳව හඳුන්වනවා. ඒ කියන්නේ කුසලය අකුසලය පිළිබඳව ඒ වගේම කුසලයේ ඇති වටිනාකම එක දාන කතා, සීල කතා, සාධ්‍ය කතා මේ වගේ දානීය සීලය මේ වගේ දේවල් වලින් ලැබෙන විපාකයන් පිළිබඳව දේශනා කරනවා වගේම ඉස්සත්ේ සාමානං ආදීනෝ සාමයේ පවත්න ආදීනෝයේ ආදී දේශනාව ඉස්සත් බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය දේශනා ක්‍රමය ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ධර්ම ප්‍රතිපදාවක් තුළ ගමන් කරන කෙනෙක් බුද්ධ දේශන බුද්ධ දේශනාවට අනුරූපව අපේ ජීවිතය සකස් කරගන්න කෙනෙක් විදිහට අපිට ඔය ලෞකික කුසලයේ නැත්නම් සම්මස්සකත සම්මා දිට්ඨිය තුළ සඳහා පවතින සමත් අනිවාර්යෙන් අප තුළ තිබිය යුතු එක දෙයක්. ඒ තුළ අපේ ජීවිතය පිහිටවගත් කෙනෙක් වගේම තමයි අපිට පුළුවන් වෙන්නේ තියෙන්නේ එතනින් එහාට ලෝකෝත්තර උත්තරී මනුස්ස ධර්මයක් උපදවන්නට හැකියාවක් අපිට පවතිනවා. එනිසා ලෝකෝත්තර විශේෂ නැතිනම් ලෝකෝත්තර ඥාන දර්ශනයකට උපකාර වන ධර්ම කාරණා සම්මර්ෂණය කරනවා වගේම අපිට වැදගත් විදිහට කරන වැදගත් වෙන දෙයක් මේ ජීවිතයේ මේ අනිකුත් 11 ධර්මයන් එන්නත්නම් පුණ්‍ය ධර්මයන් පිළිබඳව පවස්නා දැක් අපි ඒකද කරගන්නේ. ඉතින් මේ කාරණා විස්තර කරන්න තියෙන්නේ නැත්නම් ඩිටෙක්ටර් අර කාරණා ඔස්සේ අපි මේ අනස අරකින් හඳුන්වන්නේ අපිට ඇතැම් වෙලාවට ටිකක් මගහැරීමක් වන්නත් පුළුවන් ඉඩකඩක් තියෙනවා මේ අපේ ලෞකික කුසලය පැත්තෙන්වත් නැතිනම් සාමාන්‍ය දිනදා ජීවිතයේ තුළ අපි කොහොමද සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්නේ එන්න නැත්නම් ලෞකික සම්මාදිට්ඨියට ලැබිය යුතු ඉඩ නොලැබී යන්නට හේතුවක් වෙනවා ධර්මයේ ධර්මියට ග්‍රහණය කර ගැනීම තුළ. ඉතින් ඒ කාරණා ටික අපි ඒ විදිහට විමසගෙන යනකොට ඉදිරි ගාන මහන්සියෙන්නේ තම අනුකූල විදිහට ඇතන් දේශනාවන්ගෙදී මේ කාරණාවන් කියන්නේ ලෝකය පිළිබඳව අපට ඒත්ඵල දහම අනුව දේශනා කරනවා. ඒ දේශනාවන් පිළිබඳව විමසා බලන වැදගත් සූත්‍ර දේශනාවක් තමයි. අනිත්‍යකාරය අත්මේ සංකේතය දක්වන ලැබෙන සූත්‍රය. එතකොට මේ උපනිෂද් සූත්‍රය සාම වැදගත් කාරණා රාශියක් අපිට පිළිසරලා දෙන ඉතාම වැදගත් උපදේශනාවක්. බුදුරජාණන් වහන්සේ සරස්නේර වැඩ ඉන්න කාලෙදී වික්ෂණ මහන්සේලාට ඥානසෝහම් වික්‍රේ අස්සතෝ ආසවාන සංවදාන නෝජානසෝ නෝපස්සතෝ මහණෙනි මම දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයන්ගේ ක්ෂය පදාරනවා ආශ්‍රයන්ගේ ක්ෂය දේශනා කරනවා නෝජානසෝ නෝපස්සතෝ නොදන්න කෙනාට නොදකින්න කෙනාට මම ආශ්‍රයයන්ගේ ඡේද කිරීම දේශනා කරන්නේ නැහැ. එතකොට කිංච වික්‍රේ ඥානතෝ කිංපස්සතෝ මහණෙනි කුමක් දකින්න කෙනාටද කුමක් දැනගන්න කෙනාටද කුමක් දකින්න කෙනාටද ආස්වානං හේව හෝති ආස්තෝ ධර්මතා ඡය බවට පත් වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අසංගමෝ මේ රූපයයි මේ රූපයේ හට ගැනීමයි මේ රූපයේ අසංගමයයි ඉති වේදනා ඉති වේදනායි සමුදය ඉති වේදනායි අත්සංගමෝ මේ වේදනාව මේ වේදනාවේ සමුදය මේ වේදනාවේ අත්සංගමය ඒ වගේම මේ සංඥාව මේ සංඥාවේ සමුදය සංඥාවේ අත්සංගමය සංස්කාරයේ සංස්කාරයේ සමුදය සංස්කාරයන්ගේ අත්සංගමය විඥානයේ විඥානයේ සමුදය විඥානයේ අත්සංගමය කියන මේ කාරණාතික දකින්නකොට එවන් කෝ විස්තරේ ඥානසෝ එවන් පස්සසෝ ආසවානස්සෝ හොති මේ විදිහට දන්නේ මේ විදිහට දකින්න කෙනා තමයි ආස්තව ධර්මතාවන් ඡය බවටපත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කාරණාතික තුළ අපිට මේ ඊටාම පැහැදිලි කාරණාවක් බුදුරජාණන් වහන්සේ දෙන්නලා දෙනවා. මේ ආස්තව ඡය කර ගැනීම සඳහා අවශ්‍ය ඥාන දර්ශනය ඥානෝත්පාදය කුමක් වේ යුතුද කියන කාරණාව. ආත්ම ධර්මතා ශේතර ගැනීම සඳහා පැවතිය යුතු ඥානෝත්පාදය වෙනස් නම් ප්‍රඥාවේ පහළ වීම පැවතිය යුතු පැවතිය යුතු විෂයක් ශේෂ්ඨේ බව හත් වෙන මේ පංච පාදානස්කන්ධ ධර්ම විශේෂය. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස සම්බම මේ රූපය මේ රූපයේ හට ගැනීම මේ රූපයේ වැය වීම එතකොට මේ වේදනාව මේ වේදනාවේ හට ගැනීම මේ වේදනාවේ වැයවීම ආදී ලෙස ඡන්ද ධර්මතාතික දැකීමෙන් ඔහුට හම්බ වෙනවා ලෝකයේ තුල පවතින සාමාන්‍ය දැක්මට වඩා වෙනස් වගේ දැක්මක්. ඒ කියන්නේ කොහොමද සාමාන්‍යයෙන් රූපය රූපේ හට ගැනීම රූපේහි වැයවීම කියන කාරණා ටික අපි අරගෙන බලනකොට කියන්නේ අපිට මේ ටික තුළ පැහැදිලි කරන්නේ මේ කෙරල් දොරවල් යාන වාහන ආදී ලෙස සංකල්පීය සම්මිශ්‍රණයකින් අපිට ලැබෙන රූපය පිළිබඳව අදහසක් නෙමෙයි. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන භූතය කියලා එහෙමත් නැතිනම් ඌ පරිදි පවත්නා දේ කියලා. භූතේ රූපස්කන්ධය නමුත් ඌ පරිදි පවතිනවා නම් යම් තැනක අන්න ඒ රූපස්කන්ධය පිළිබඳව දක්නා දැක්මක් වෙන එක තියෙනවා. ඒකට රූපස්කන්ධය, ඒ රූපං කියනකොට මේ රූපයයි කියලා දැනගන්නවා කියනකොට ඔහු රූපය පරිග්‍රහණය කරලා තියෙනවා කොහොමද? චත්තාරෝච මහ භූතය චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං සතර මහ ධාතුව සතර මහ ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක්. මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට ඉති රූපස්ස සමුදය. මේක තමයි රූපේ හට ගැනීම කියනකොට. එයා දන්නව මොකද්ද රූපේ හටගත්තේ කියලා. දැන් ඔහු තර්කන විෂයයකට අදාළ කරගන්නේ බාහිර ලෝකය තුළ සතර මහා ධාතු හෝ උපාදාය රූපය පවතිනවාද? ඒ කියන්නේ එළියේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ මේ සතර මහා ධාතු රූපය එළියේ ඇත්තටම තියෙනවා. පරමාර්ථ වශයෙන් එළියේ එක දිගට මේක නොවෙනස්ව තියෙනවා. එහෙම නැතිනම් අලාප වශයෙන් වෙනස් වෙනින් හෝ මේ රූපය එළියේ පවතිනවාද? මේ රූපය ඒ සතර මහා ධාතු රූපය අටගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව පැහැදිලි කිරීමකට වඩා බුදුරජාණන් මෙතන ඉති රූපස්ස සමුදය කියන කාරණාව ඔස්සේ අපිට පැහැදිලි කරන කොහොමද රූපය හටගන්නේ කියලා. එතකොට මේ රූපය හට ගැනීම ගැන පැහැදිලි කිරීමේදී අපිට අවිද්‍යා කර්ම සංහා ආහාර නිබ්බත් ඉලක්කන නොදකීම මේ වගේ කාරණා නිබ්බත් ඉලක්කන දැක්වීම මේ වගේ කාරණාවන් රාජ්‍යයෙන් අපිට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා මේ රූපය හටගන්න පැතිකඩ පිළිබඳව. එතකොට අවිද්‍යා කර්ම සංහා ආහාර සංකප්ති ලක්ෂණ කියන කාරණා බලන්න පේනවා යාස් නෑ බල යථාර්ථ විද්‍යාව නැතිනම් යථාර්ථය නොදන්නා වෙන පටවියාපුච්චෝ වායෝ කියන සතර මහා ධාතු නෙමෙයි. එතකොට ආයතන ධර්ම ශාස්ත්‍රය පැහැදිලි කිරීම. ඒ කියන්නේ ආසේ දිව ශරීරය කියන මේ ආයතන පිට පැහැදිලි කිරීම. හැබැයි මේ ආයතන ටික හමුවන් නැත්නම් යම් තැනක. ඒ කියන්නේ මේ ආයතන ටිකේ පිළිගත් වීමක් නැත්නම් ඊට විෂය වන බාහිර ලෝකයේ බාහිර ආයතනයක පැවැත්මකුත් වෙන්න තියෙන අපිට ලැබෙන්නේ නැහැ. මේ කියන කාරණේ බොහොම සාම ගැඹුරු සහ සියුම් කාරණේ. එතකොට මේ අපි ටිකක් නුවණින් සම්මුඛ වෙන කලෙක නුවණින්ම දැකිය යුතු කාරණේ. දැන් මේ රූපයේ රූපයේ හට ගැනීමයි කියලා කියනකොට මේ රූපයේ හට ගැනීම කියන කාරණය තුළ අපිට ඇතිවිය යුතු ඥාන දර්ශනය පිළිබඳවයි කියන්නේ කතා කරන්නේ. රූපය හට ගන්නවා කියලා අපිට දැනෙන තැනක තියෙන ඥාන දර්ශනය අර එළියේ තියෙන රූපය කියන එක ගල් ඥාන වාහන මිනිස්සු කියලා ඇති වෙන තැනකවත් එමත් නැතිනම් පටවියාපෝ තේජෝ වායෝ කියන මත්තමකින් බාහිර පදාර්ථ වශයෙන් ලෝකයේ තුල පවස්නා එකම ධාතු විශයක් පිළිබඳවවත් නෙමෙයි ඒ රූපත් සමුදේ වූ කියන තැනදී අදහස් කරන්නේ. ඒකට මේ රූපේ හට ගැනීමයි කියනකොට හම්බ හමු වෙනවා ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට අසුවන රූපේ කියන්නේ ආස්වාදනා බාහිර රූපේ ඉන්ද්‍රියත් සංකප්පය. කියන්නේ බාහිර පවස්නා රූපයක් අභ්‍යන්තර ආයතනයකට වෙන ස්පර්ශය පිළිබඳව අපිට මෙතනදී අදහසක් ඇති කරගන්නට සිද්ධ වෙනවා. මොකද ආධ්‍යාත්මික ආයතනයකට ඇහැට බාහිර රූපේ ගැටෙන්නේ නැත්නම් ඇහැට වර්ණ සතහනක් පිට වෙන්නේ නැතිනම් වෙනසන අපිට වර්ණ ලෝකයේ පිළිබඳව හැඟීමක් වර්ණ ලෝකයේ පිළිබඳව සංකල්පනාවක් ඇත්තේ නැහැ. අනත ශබ්දයේ ඇසීමක් නැත්නම් ශබ්ද ලෝකයේ පිළිබඳව සංකල්පනාවක් අපිට ඇත්තේ නැහැ. ඒ විදිහටම ගන්ධ රස ස්පර්ශ මේ ධර්මතාවටික ඔක්කොම පොදුව අපි කතා කළොත් මේ ටික නැත්තම් අපිට ලෝකය කියලා පනවන්න දෙයක් බාහිර ඇති බවට කතා කරන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒකත් අපිට පේනවා රූපය කියන තැන සතර මහා ධාතු හෝ වේවා සතර මහා ධාතු ඇතුළු කරගෙන ආයතනයන්ට ගෝචර වෙන වර්ණ ගන්ධ ආදී හෝ වේවා අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ ආයතනයක් ඇති වෙන තැනක. ඒ කියන්නේ බාහිර පවස්නා දෙයක් සහ ආධ්‍යාත්මික ආයතනයක ව්‍යාපාරීත්වයක් ඇති තැනකදී තමයි අපිට මේ දේ පිළිබඳව කතා කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට ඉන්න ඉති රූපං ඉති රූපස් සමුදයෝ කියනකොට උ පරිග්‍රහණය කරලා තියෙනවා මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූපය කියන තැන රූපය හට ගැනීම කියනකොට මෙන්න මේ විදිහට පෙර නොතිබීම රූපය හටගන්නවා. එතකොට ඒ රූපය හට ගැනීම සඳහා හැරු ඇස රූප ආදී ඒ ධර්මයන්ගේ පවතින ලක්ෂණ ටික ඔහු අවබෝධ කරගෙන තියෙනවා. ඉති රූපස් අත්ංගම මේ රූපයේහි අත්ංගමයයි කියලා දකිනකොට ඔහු දකින්නේ ගස්කොලන් හදා වැටීමක් හරි මිනිස්සු මේ යෑමක් හරි තියෙන ලෝකයේ විපරීත බවකට පත්වීමක් නෙමෙයි. අර ආයතන ගෝචර වෙන රූපය ඒ මොහොතේදී හතකින් හත්කෙන් ඉක්මනට නිරුද්ධව වියතු ආකාරය පිළිබඳව ඔබට දැක්මක් ලැබෙනවා. එතකොට මේ රූපේ මේ රූපේ හඳ ගැනීම මේ රූපයේ තිබුණ අත්සංගමයේ කියලා දැක්මක් ඔහුට ඇති වෙනකොට ඔහුට රූප විශ්ේෂී පුද්ගල සංඥා ඇති වුණා නම් රූපේ පිළිබඳව අම්මා තාත්තා දූ පුතා ගෙවල් දොරවල් යාන වාහන මෙලෙස ආකාරයේ දැක්මක් තිබුණා. අනේ බඳු ආකාරයේ දැක්මකට පිළිතුරු එතන හදනම නැති යනවා. එතකොට අපිට ඊළඟ කාරණාව හැටියට අපිට ලැබෙනවා ඉති වේදනා ඉති වේදනා සමුදය මේ වේදනාව මේ වේදනාවේ හටගත් ආකාරය. එතකොට මේ වේදනාව කියලා දකිනකොට අපිට වේදනාව කියන එක සම්මිශ්‍රණයක් විදිහට අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපිට සැප වේදනාව කියන එක අපිට දුක් වේදනාව කියන දේ විඳින්නේ බාහිර පවතින වෙනම උපදවාගත් ලබන දෙයක් කියලා. එහෙම නැතිනම් අපි හොඳ රසවත් ආහාරයක් තමයි සැපේ පවතින්නේ. ඒක දැක්කොත් තමයි මට ඒ සැපේ විඳින්න පුළුවන්. සමතේ. එක ගීතයේ තමයි මිහිර තියෙන්නේ. ඒ ගීතේ මම අහුවොත් තමයි මට ඒ මිහිරි බව නැවත විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ඒ සැපය කියන දේ අද අපිට සම්මිස්තනයක් විදිහට ලැබෙනවා. දරුවා සැප පහකට බවක් තියෙනවා දරුවා කියන්නේ. ඒක තියෙන්නේ මේ දරුවා හම්බ වෙනකන්. මේ දරුවා කියන රූපේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ වේදනාව කියන පොදු නාම ධර්මයේ අපිට හමු නොවි අපිට හම්බ වෙනවා ඒක පුද්ගල භාවයකින්. එතකොට ඉති වේදනා කියලා කියනකොට මේ වේදනාවයි කියලා දැනගන්නකොට ඉතින් ඔහු දැනගන්නවා සැප දුක් උපේක්ෂා කියන ත්‍රිවිධාකාර වේදනාවක්. එතකොට ඒ වේදනාව හා ඈඳුණු අනිකුත් රූප විශයක් තිබුණා නම් ඒ වේදනාව හා ඈඳිලා තිබුණ අනිකුත් රූප විශය පිළිබඳව ඔහු මානසිකාරයක් පවත්න්නේ නැහැ. ඔහු දැක්මක් පවත්න්නේ නැහැ. ඒකත් ඒකෙන් ඔහු නිදහස් වෙනවා. ඒකයි වේදනාව කියලා කියන්නේ. වේදනාවේ සමුදය. ඒක ඔහු දකිනවා වේදනාව ඇති වුනේ කොහොමද කියලා. වේදනාව ඇති වුනේ මේ නාම රූප කියන ධර්ම සාධකයේ ඇති වුණු ස්පර්ශය නිසා ස්පර්ශයෙන් ඇති වුණ දෙයක් වේදනාව. එතකොට ඉති වේදනාවයි අත්හංගම මේ ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නැති වෙලා යනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. මේ කාරණාව පිළිබඳව ඔහු අවබෝධ කරගෙන ඉන්නවා. ඒ වගේම ඉති සංඥා මේක තමයි සංඥාව මේක තමයි හැඳිනීම. එතකොට මේ හැඳිනීම රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ස්පර්ශ ආදී වශයෙන් මේ සමස්තයක් විදිහට තිබුණ ධර්මයක් හා නාම ධර්මය අතර තියෙන වෙනස ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේ වේදනාව හටගත්තේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ සංස්කාරය මේ සංස්කාරය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ ස්පර්ශ නිරෝධයෙන් සංස්කාරය නිරුද්ධ වෙනවා. මේ විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් මේ විඥානය හටගත්ත නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ඔහුට දැන් මේ කාරණා ටික පිළිබඳව අවබෝධයක් ඇති වෙනකොට පින්නතුනේ ඔහුට ලෝකය පිළිබඳව ඇති වෙනවා දැක්ම. මේ ලෝකය හටගෙන ඉතුරු නැතුව නැතිව යන ආකාරය. තව විදිහකට කිව්වොත් ලෝක නිරෝධය සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ තමන් විඳින විත්ත සුඛ මුත් විඤ්ඤාත කියන මේ ධර්මතාවයේදී එයාට විඥානයේ ප්‍රතිත කිරීමක් විඥානයේ පහළ කිරීමක් විඥානය පිළිදා සිටින්නට අදනම සැකසීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඔබට හම්බ වෙන්නේ ස්කන්ධ ධර්මතාවයක හට ගැනීම සහ ස්කන්ධ ධර්මතාවයක සිද්ධ වෙන Nirodhe තමයි දැනෙන්නේ. ඒක ස්කන්ධයන්ගේ හට ගැනීමත් ස්කන්ධයන්ගේ Nirodhayak දැනෙනකොට ඒ ස්කන්ධයන්ගේ උදේවැය සම්මර්ෂණය තුළ ඥානයක් උපදිනවා අර සියලු ආමාසෝ භවාසෝ දික්ඛාසෝ අවිජ්ජාසෝ ආදී ආශ්‍රෝ ධර්මතා තිබුණා නම් ඒ සියලුම ආශ්‍රෝ ධර්මතා මතු නොපදින විදිහටම හේවිය. ඒකට හේතුව ආශ්‍රවයන් ඇතිවීම සඳහා අසුබිමක් අදමමක් ඇත්තේ නැහැ. මොකද ආශ්‍රව ඇති වෙන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා ටික මේ මේ ධර්මයන් අතුරු කරපු දේවල් ඉතුරු කරගත්තොත් තමයි නැවත නැවත නැවත නැවත මේ දේවල් අතුරු කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ ධර්මයන්ගේ උදේවැය දැක්ක ඔහු දකිනවා කලින් තිබුණ රූපේ නැවත කවදාවත් දකින්න බෑ කියලා. ඒකට කලින් තිබුණ රූපේ නැවත කවදාවත් දකින්න බෑ නම් ඔහුට කිසිම කලක මේක මොහොතකට කලින් දැකපු ළමයා තමන්ට ආයෙ දකින්න පුළුවන් කියලා වැරදි අදහසක් ඇති වෙන්නේ නැහැ. මේක මොහොතකට කලින් අහපු ගීතයක් නැවත Tamanට අහන්න පුළුවන් වෙයි ඒ මිහිරි ගීතය කියලා ආමසහගත සංකල්පනාවක් පවස්සන්නේ හේතු නැහැ. ඇයි? එයා දිත්තේ දිත්තමත්සන් කියන තැනින් දර්ශනයේ දර්ශන මාත්‍රයක් පමණක්ම වන්නේ කියන තැනින් හටගත්ත රූපය විරුද්ධ වෙන ආකාරය දැකලා ඉවරයි. එහෙනම් රූපයේ ඇතුලේ දරුව නැති බව ප්‍රත්‍යක්ෂ කළ ඔහුට නැවත ඒ නිරුද්ධ වුණ රූපේහි දරුවා හොයනවා කියන මෝඩකම ඇත්තේ නැහැ. අන්න ඒකයි ආශ්‍රවයන්ට පදනමක් එතන නැහැ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට ආශ්‍රව ධර්මතා ඡේ උනාට පස්සේ ඒ කෙනාට නුවණක් තියෙනවා. ඒ නුවණ පිළිබඳව හඳුන්වනවා යම් කිසි සම්බික්කවේ කයස්මින් කයේ ඥාන. ඒ ආශ්‍රව ධර්මතා ඡේ වීම විශේෂී එයාට ප්‍රඥාවක් පවතිනවා නුවණක් පවතිනවා මේ ධර්මතා ටික අතුරු නැතුව නැති වුණා කියලා. මේ ආස්ව ධර්මතා ටිකට අදනමක් නැහැ මේ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන බව දැකීමෙන් කියන ඒ ඡය ඥානය කියනවා. නැතිනම් ආස්වක්ෂය පිළිබඳව පවස්නා ඥානය. ඒකට කියනවා අපි අරිහත් ඵලයෙන් උපදවාගත්ත මේ ඡය පිළිබඳව අරිහත් ඵලයේ උපදවාගත්ත ඥානය. එතකොට ආශ්‍රවස් ආශ්‍රවස්ය ඥානය කියලා පිළිපද කියන ආශ්‍රවස්ය ඥානය කියන්නේ ආශ්‍රව ධර්මසාතික දුරුකූ බව අවබෝධ කලේ කුමක් නිසාද අර ඉතිරූපං ඉතිරූපත් සමුදේ ඉතිරූපත් සංකේ ඉතිරූපනයි ඉතිරූපනයි සමුදේ කියලා අපි කතා කරපු විදිහට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මසාතික පිළිබඳව අවබෝධ කරගත්ත කම නිසා තමයි ඒ ඥානය නැතිනම් ආශ්‍රවයක් ලැබීමේ නුවණ දේශනා කරනවා. එතකොට මේ උපනිෂ කියන සූත්‍රය මෙතනදී වැදගත් වෙන්නේ අපිට මේ ධර්මයන් කියන පත්‍ය සහිත භාවය පිළිබඳව දේශනා කරන දේශනාව. ඒ කියන්නේ දැන් අපි මේ කතා කළේ අරිහත් ඵලය පිළිබඳව නැතිනම් අරිහත් ඵල පිටක පවතින ලක්ෂණය. ඒක එකපාර ස්වභාවයෙන්ම ගැඹුරු තැනකින් ආරම්භ වෙන උත්පදේශනාවක්. ඉතින් මේ අරිහත් ඵල හරියට ඵල සංඛ්‍යාව සිිතෙහි පවතින ඒ ඥානය නැතිනම් ඒ සිිතෙහි පවතින ඒ ඥානය පිළිබඳවයි මේ අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අරහත් ඵල ඵලය නිසා හටගත්ත නැතිනම් මේ අරහත් ඵල සංඛ්‍යාත මේ දේ ඒ ක්‍රේ ඥානය කවුපනිසං වදා. මහණෙනි මම ඒක උපනිෂ සහිතයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍ය සහිතයි කියලා මම තියෙනවා. ඒක අහේතුක ඇති වෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රත්‍ය සහිතව හටගත්ත දෙයක්. ඒ කියන්නේ අරිහත් ඵලයේ එකදින ඒ කියන්නේ අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය. එතනම් මේ ආස්ව ධර්මතා ක්ෂයයි කියලා අවබෝධ කරගත්ත ඒ නුවණ තිබුණා නම් ඒ නුවණ තිබුණේ හේතුවක් නිසා ඒක ඇති වුණේ නිකම්ම නෙමෙයි. මේ මේ ආශ්‍රව ධර්මතා උපදින්න දැන් හදනමක් නැහැ. මේ ආශ්‍රව ධර්මතා සමුදාසයක් නා නැවත හටගන්නේ නැහැ කියලා යම් නුවණක් තියෙනවනම් ඒ නුවණ ඒ ඥාණය ඇති වෙන හේතුවක් නිසා හේතු නැතුව හටගත්ත දෙයක් නෙමෙයි. ආචිතික්මේ කය ඥානසුත් නිසා වහන්නේ මොකද්ද මේ ක්‍රේ ඥානයට තියෙන හේතුව විමුක්ති චිත්ත වචනීය විමුක්තිය. විමුක්තිය කියලා කියන්නේ අරහත් ඵල සංඛ්‍යාස්ත විමුක්තිය තිබුණොත් තමයි අරහත් ඵල විමුක්තිය නිසා හටගන්න ඥාන දර්ශනයේ තියෙන්නේ. අරිහත් ඵල සංඛ්‍යාත විමුක්තිය නැතිනම් ඒ නිදීම තිබුණේ නැත්නම් අර ධර්මයන්ගේ නිදීම පංචපාදානස්කන්ධ ධර්මයන්ගේ නිදීම තිබුණේ නැතිනම් නිදීම නැති තැනක නිදුනායයි කියලා හටගත්ත නුවණක් පවතින්නේ නැහැ. ඒ නිසා නිදුනා කියලා පවතින නුවණ තියෙන්නේ කුමක් නිසාද? නිදුන නිසායි. ස්කන්ධයන්ගෙන් මිදුන නිසා තමයි ස්කන්ධයන්ගෙන් මිදුනා කියන නුවණ පවතින්නේ. එතකොට ස්කන්ධයන්ගෙන් මිදුනා කියන නුවණේ පැවැත්මක් නැහැ මිදුනේ නැතිනම්. ඒ නිසා විමුක්තිය තමයි මේ ඥාන දර්ශනයට හේතුව බවට පත් වෙන්නේ. ඒ වගේම විමුක්ති විමුක්තිම් පහම් වික්‍රේ සෞපනි සංවදාය මහත්ම විමුක්තිය උපනිෂ සහිතයි කියනවා. විමුක්තිය කියන එකත් හේතු සහිත හට ගන්න දෙයක්. එතකොට කාට වික්‍රේ විමුක්තිය උපනිෂා මහන්නේ මේ අරහත් ඵලයට මේ හේතුනේ අරිහත් ඵල සංඛ්‍යාත විමුක්තියට හේතුනේ කුමක්ද? විරෝධෝතිස්ස වචනීය විරාගය එහෙම නැතිනම් නොයලීම කියන දේ තමයි මේ මේ විමුක්තියට හේතුවක් බවට පත් වෙන්නේ. මේ දේවල් ගැන කතා කරන්නට පුළුවන්. එතකොට මේ විරාගය කියන දේ හටගත්තේ හේතුවක් ඇතුව මොකද්ද මේ විරාගයේ හේතුව? නිබ්බිදා තිස්ස වචනීය නිබ්බිදාව. නිබ්බිදාව නැතිනම් නිර්වේදේ කියලා කියනවා අපි. නොයලීම කියලා. එතකොට ඒ නිර්වේදේ නිසා තමයි මේ විරාගය කියන දේ හටගත්තේ. ඒ වගේම නිර්වේදයක් නිකන් හටගත්තේ නැහැ. නිර්වේදය හටගත්තේ නොඇලීම එහෙමත් නැත්නම් කලකිරීම කියන දේ හටගත්තේ යථාභූත ඥාන දර්ශනං. යථාභූත ඥාන දර්ශනය නිසා තමයි මේ කලකිරීම කියන දේ හටගත්තේ. ඒකට යථාභූත ඥාන දර්ශනම් පහම්දිස්සේ සෞපනිසංවදාමි මහන්නේ යථාභූත ඥාන දර්ශනයත් ප්‍රත්‍ය සහිතව තමයි හටගත්තේ. මොකද එය හටගන්නට හේතුනේ සමාධි චිත්ත වචනීය සමාධිය තමයි යථාභූත ඥාන දර්ශනයේ හේතුව. ඒකට සමාධියට මොකක්ද හේතුව? සමාධියට හේතුව සැපේ. සැපේ තිබුණොත් තමයි සමාධිය පවතින්නේ. එතකොට සැපය නැතිනම් සමාධිය පවතින්නේ නැහැ. සැපේට හේතුව පස්සද්ධිය. එතකොට පස්සද්ධියට හේතුව පස්සද්ධියට හේතුව ප්‍රීතිය. ප්‍රීතියට හේතුව එතකොට ප්‍රීතිය හේතුව මොකදින දෙයක් ප්‍රීතිය කියන දේ ප්‍රාමෝද්‍ය ප්‍රාමෝද්‍ය නිසා නැතිනම් ප්‍රමුදිත බව නිසා හටගන්න දෙයක්. එතකොට ප්‍රමුදිත බව හටගත්තේ කුමක් නිසාද? අද්ධාතිස්ස වචනීය. ප්‍රමුදිත බව හටගත්තේ ශ්‍රද්ධාව නිසා. අද්දම් පහම් විශ්වේ සෞඛන සංගදය මහණෙනව ශ්‍රද්ධාවත් හේතු සහිත වූවක් කියනවා. ශ්‍රද්ධාව කුමක් නිසාද හටගත්තේ? ශ්‍රද්ධාව හටගත්තේ දුක නිසා. එතකොට දුක කියන එක හේතු සහිතව හටගත්ත දෙයක්. දුක හටගත්තේ කොමක් නිසාද? එතකොට දුක කියන එක හටගත්තේ ඉපදුණු නිසා, එහෙමත් නැත්නම් ජාතිය නිසා. ජාතිය කියන එක හටගත්තේ භවය නිසා. භවය කියන එක හටගත්තේ අපිට උපාදානිය නිසා. උපාදානිය කියන එක හටගත්තේ සංඛාව නිසා. එතකොට සංඛාව කියන දේ හටගත්තේ වේදනාව නිසා. වේදනාව කියන දේ හටගත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියන දේ හටගත්තේ සලායතන නිසා සලායතන කියන දේ හටගත්තේ නාම රූප ධර්මස්කාරය නිසා නාම රූපය හටගත්තේ විඥානය නිසායි විඥානය හටගත්තේ සංස්කාරය නිසායි සංස්කාරය හටගත්තේ අවිද්‍යාව නිසයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නිවනේ ඉඳලා නිවන් දකින්න හේතු වෙන කාරණාතික ළඟට එනකම්ම සම්පූර්ණම හේතුව පෙළගස්සාගෙන ආවා. අරිහත් ඵලයේ කුමක් නිසාද? අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානයේ කුමක් නිසාද කියන්නේ අරිහත් ඵලය නිසා. එතකොට අරිහත් ඵලයේ කුමක් නිසාද කියන්නේ මේ විදිහට එකින් එකට එකින් එකට කාරණාව බුදුරජාණන් වහන්සේ පෙළ දස්වාගෙන ආවා. ඒකට මේ කාරණා ටික අපේ ජීවිතයේ ඉතාම වැදගත්, ඉතාම වටින කාරණා ටිකක්. නමුත් ඒක විස්තර කළොත් ඉතාම දීර්ඝ ලෙස එහෙම පරිස්තරව කතා කරන්නට පුළුවන් දෙයක්. අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ එක එක කරුණු අභ්‍යන්තරයේ කියන ඉතාමත් විශාල විග්‍රහයන් ඉදිරිපත් කරන්න. නැතිනම් මේ පරිසම්පාද න්‍යාය අපි කතා කරන්නේ ඒක හරියට මේ මහා සාගරයකට දැස්ස වගේ දෙයක්. ඒක පැහැදිලි කරන්න අපිට බොහෝ පරයයන් කතා කරන්නට සිද්ධ වෙනවා. අපේ කියන සුළු සමු කර්ම කාරණා ටික කතා කරලා. ඒ නිසා අපි සමස්තයක් විදිහට මේ කාරණා ටික සාකච්ඡාවට භාජනය කළොත් ඉතිපෝ වික්‍රේ අවිද්‍යාව නිසා සංසාරය. මහන්නේ මේ විදිහට බලනකොට අවිද්‍යාව සංසාරයේ තියෙන්නේ අවිද්‍යාව හේතුව සංස්කාරයේ තියෙන්නේ අවිද්‍යාව අවිද්‍යාවේ හේතුව කරගෙන අවිද්‍යාව නිසා තමයි සංස්කාරය කියන දේ පෙනෙන්නේ එතකොට සංඛාරූප නිසං විඥානං සංස්කාරය කියන දේ නිසා තමයි විඥානයේ පැවැත්ම පෙනෙන්නේ එතකොට අවිද්‍යාව සංස්කාරයේ ප්‍රත්‍යයයි නැතිනම් සංස්කාරය කියන දේ සකස් කරන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව කියනකොට නොදන්නාකම. නොදන්නාකම කියන දේ ප්‍රත්‍ය වෙනවා සංස්කාරයට. එතකොට ඒ සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ හැම වෙලාවකදීම පුඤ්ඤාදි සංස්කාර, අපුඤ්ඤාදි සංස්කාර, ආනිජාදි සංස්කාර කියන මේ සංස්කාරයන් උපදවන්නට නැතිනම් කර්මාභියෝහණය සිදු කරන්නට කර්ම රැස් කරගන්නට තමයි අවිද්‍යාව සංස්කාරයක ප්‍රත්‍ය වෙන්නේ. එතකොට යම් කිසි විදිහකින් කර්ම රැස් කර ගැනීමක් සිද්ධ කරනකොට ඒ රැස් කරගත්තා වූ කර්මයට අනුව සිද්ධ කරපු කෘෂ්ණාව නිසා නැතිනම් කෙලෙස්ය නිසා ඒ පිහිටියා වූ විඥානය ඇති පුද්ගලයා කියන්නේ ඒ කර්මයේ පිළිබඳව කෙලෙස්යක් පවස්තන කම නිසා නැතිනම් කවුදේකින් කියුවොත් විඥානය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්ම සාතික විශේෂෙහි අවස්වන්නට විඥානස් හිතියක් බවට පත් කරගත්කම නිසා එයාට නැවත ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැස ගන්නට පසුදින පටක් වෙනවා. ඒ කියන්නේ මෞඛිකට විඥානය ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කුමක් නිසාද අවිද්‍යාව සංස්කාරයට පත් වෙනවා. එතකොට අවිද්‍යාව සංස්කාරයට පත් වීම නිසා එයාගේ සසර ගමන එහෙම නැතිනම් මේ පැවැත්ම කියන දේ. එයා අවසනකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැක ගන්නට හේතුව අදලා කියනවා. ඒ නිසා සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනවා. සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනවා. එතකොට සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියනකොට සංස්කාරය කියන දේ කර්ම රැස් කර ගැනීම අර කෘෂ්ණාවේ සෙත් කිරීම එහෙමත් නැතිනම් සංහාවෙන් ලැබෙන කෙලෙස්යෙන් ලැබෙන උපකාරයක් නිසා මෞඛසකට ප්‍රතිසංවි වශයෙන් දැනීම සිද්ධ වෙනවා. නිසා අවිද්‍යාව සහ සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනවා. විඥාණය ඇසුරු කරගෙන විඥාණය නිසා විඥාණය හේතු කරගෙන නාම රූප ධර්මතාවය පවතින ඒ කියන්නේ යම් තැනක ප්‍රතිසන්දි වශයෙන් විඥානයක් දැකගත්තනම් මෞඛිකකට ඒ තැන පවතින නාම රූප කියන ධර්මතා දෙක ඇසුරු කරගෙන විඥානය පවතිනවා විඥානයේ නාම රූප ධර්මතා දෙක ඇසුරු කරගෙන පවතිනවා මේ කාරණා ඇතුළත තියෙන විග්‍රහයන් අපිට කතා කරන්නට ගියොත් තාමත් විශාල ප්‍රදේශයක් අපිට සාකච්ඡා කරන්නට වෙන නිසා තමයි මේ කාරණා ටික සාමාන්‍යයෙන් දල වශයෙන් කෙනෙකුට පැහැදිලි කරගන්න තමයි සීමාවෙන් කතා කරන්නේ එතකොට ඒ විඥානීය නාම රූපේට නාම රූපේ විඥානයේට කියන එක වශයෙන් අඤ්ඤමඤ්ඤව ඕනෝන්ට හේතු වෙනවා. නමුත් අපි මෙතනදී වෙලක් විදිහට කතා කරනවා විඥානය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. එමත් කියන නාම රූපේ විඥානයේ හේතු කරගෙනයි පවතින්නේ. නැතිනම් නාම රූපේ පැවැත්මක් වෙන්නේ නැහැ. ඊට පස්සේ නාම රූපේ යම් තැනක තියෙනවා නම් මේ නාම රූපයේ පැවැත්ම නිසා ආයතන සකස් කරනවා. ආයතන සකස් කරනොත් මොකද වෙන්නේ? <coughs> ආයතන සකස් කරනොත් පස්සු සකස් කරන ආයතනයන්ට අරමුණු ගැටෙනවා නැතිනම් ආයතනයක් තියෙනවා කියන තැනකදී ස්පර්ශයක් සිද්ධ වෙනවා. එතන ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන සමග සිත යෙදීම නිසා සින්නංගති පස්සෝ සින්දනාවිකතු ස්පර්ශයයි කියන මේ ප්‍රතිඵලය දැනිට වෙනවා. ස්පර්ශය කියන ඵලය අපට ලැබෙනවා. පසෝපනිසා වේදනා යම් තැනක ස්පර්ශයේ තිබුණොත් ස්පර්ශයේ හේතු කරගෙන වේදනාව හට නොගෙන තියෙන්නේ නැහැ ස්පර්ශයේ හේතු කරගෙන අනිවාර්යයෙන්ම වේදනාව උපදිනවම තමයි ඊට පස්සේ වේදනෝපනිසා සංහා වේදනාව යම් තැනක හටගත්තොත් හටගත්ත වේදනාවට අනිවාර්යයෙන්ම සංහාව හටගන්නවම තමයි වේදනෝපනිසා සංහා අනිවාර්යෙන් වේදනාව හටගත්තොත් වේදනාව පවතිනවා නම් ඒ වේදනාව පවතින තැනක සංහාව ඇති වෙනවම තමයි. සංහා සංහෝප නිසා උපාදාන. යම් තැනක සංහාව තිබුණොත් සංහාව තිබුණ තැනක උපාදානය සිද්ධ වෙනවා. එතකොට උපාදානෝපනිසෝ බහෝ උපාදානයේ යම් තැනක තිබුණොත් එහි දැක්කෙන සරත් මෙහෙම නැතිනම් භවය අතස් කර ගැනීම සිද්ධ කරනවා. බහුපනිසා ජාති හේ නිසා බොහෝට ඒ ජාතිය හටගන්නවා. ජාතිය නිසා දුක හටගන්නවා. දැන් මේ කතා කළේ තියෙන්නේ අනිත්‍ය උපාද පෙළ කියන පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරනකොට පටිච්චසමුප්පාද ධර්මයේ දෙදා දක්වනකොට අපි විවිධ අවස්ථාවල විවිධ පරයයන්ගෙන් පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ කරනවා. අභිසමය සංයුත්තය පරිශීලනය කරනකොට සංයුත්තයේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මොනතරම් පැතිකඩවල් වලින් මොනතරම් වචන පාවිච්චි කරලා තියෙනවද පටිච්චසමුපාද න්‍යාය දේශනා කරන්නේ කියලා. මේ අංග 12කින් විතරක්ම නෙමෙයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදය දේශනා කරලා තියෙන්නේ. ඒක පරයායන්ගෙන් දේශනා කරලා තියෙනවා. මේ පටිච්චසමුපාද න්‍යාය. එතකොට මේ පටිච්චසමුපාදයේ මේ විදිහට දේශනා කරනකොට අපිට තේනවා මේක ඇතැම් තැනක ඉතාම විග්‍රහ සහිතව ධර්මතා විදිහට බෙදා දක්වනවා. ඇතැම් තැනක සමස්තයක් සිදුවීම් පිළිබඳව බෙදා දක්වනවා. මේ කාරණා අපි පරයාය නානත්වයෙන් තේරුම් ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි ගත්තොත් අභිධර්ම ක්‍රමය අනුව පටිච්චසමුප්පාදය පිටක් පිටක් පාසා ඒ දෙක සකස් වෙන ආකාරය පිළිබඳව පටිච්චසමුප්පාදය ඔස්සේ එතන පවතින ධර්මස්ථානික පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බෙදා දක්වනවා. ඒක පිටක් පිටක් පාසා සිද්ධ කරන බෙදා දැක්වීම. එතකොට ඒ පිටක් පිටක් පාසා සිද්ධ කරගෙන සිද්ධ කරන සිදුවන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එකක්. ඒ වගේම අපිට සූත්‍රය තුළ බොහෝ විට දකින්නට ලැබෙන පටිච්චසමුප්පාද න්‍යාය. ඒ සූත්‍ර විග්‍රහය නැතිනම් <coughs> දුක්ඛන්ත භාගිනිය පොතක තුළ පැහැදිලි කරන්නේ ඒක අර ධර්මතා විශේෂ වඩා සාමාන්‍ය ලෝකයේ අපි ජීවත් වෙන කෙනෙක් රූපේ දිහා බලලා රූපයේ අතුරු කරගෙන කෙලෙස් උපදවගෙන පුද්ගල බව උපදෝගෙන ජරා මරණ දුක උපදෝ ගන්න තැනට අදනම පෙන්වා දීමක් විදිහට තමයි එතනදි පෙන්වන්නේ. ඒ කියන්නේ ඒක අර සිත් වශයෙන් නෙමෙයි. සිත් වශයෙන් පවතින පටිච්චසමුප්පාදයක් නෙමෙයි එතනදි පෙන්වන්නේ. ධර්මතාව විදිහට පවතින පටිච්චසමුප්පාදයක් විදිහට නෙමෙයි පෙන්වන්නේ. මහණෙනි මෙන්න මේ විදිහටයි දුක හටගත්තේ කියලා දේ පෙන්වන්නේ. ඒ කියන්නේ අපි රූපයක් දැකලා රූපය පිළිබඳව මුලා වෙලා මේ විදිහට සංහා කරලා මේ විදිහට ජාති ජරා ව්‍යාධි මරණ දුක උපදව ගන්නවා කියන කාරණාව පෙන්වනවා. එතකොට දැන් අපිට දෙයක් අරඹය දුක උපදව ගන්නවා කියන එකට අපිට සිදුවීම් රාශියක් තියෙනවා. සිදුවීම් පෙළක් තියෙනවා. ආ දුක ඇති වෙන්නේ කොහොමද කියන එකට. එතකොට සිත් සිත් වශයෙන් පෙන්වන පටිච්චසමුප්පාදේ අපිට මේක වෙන වෙනම සංග්‍රහ කරන්න පුළුවන්කම තිබුණා. මෙතනදී කතා කරන්නේ සමස්තයක් සිද්ධාන්තයක් පිළිගන්න. එනිසා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට අවිද්‍යාව අනිවාර්යයෙන්ම සංස්කාරයට අනුතරවම සංස්කාරයට ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. ඊට පස්සේ සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියනකොට දැන් අවිද්‍යා සංස්කාර අතීත හේතු විඥානීය කියන එක වර්තමාන ඵලයයි. එතකොට වර්තමාන ඵලයට අයිති විඥානය අතීත අවිද්‍යාව සහ අතීත සංස්කාරය හේතු කරගෙන තමයි මේ විඥානය ඇති වුනේ. එතකොට මොකද්ද මේ හටගත්ත විඥානය? එතකොට මේ හටගත්ත විඥානය කියන එකෙන් අදහස් කරන්න තියෙන්නේ මේ නාම රූප ධර්මතා දෙක ඇසුරු කරගෙන පවත්නා ප්‍රතිසන්දි වශයෙන් පැමිණා වූ විඥානය. එතකොට පොදු ඒක දකින්න එපා ප්‍රතිසන්දි අවස්ථාවේ විතරක් ප්‍රතිසන්දි මාත්‍රිකව විතරක්. මේ නාම රූපය අතුරු කරගෙන පවස්නා විඥානය කියලා පොදුවේ පොදු ලක්ෂණයක් විදිහට දකින්න. ඒ පොදු ලක්ෂණයක් විදිහට දකිනකොට ඒ පොදු ලක්ෂණය විඥානය කියන දේ නාම රූපය අතුරු කරගෙන පවතිනවා කියන එක ගොඩනගලා තියෙන විද්‍යාව සහ සංස්කාරය. විශේෂයෙන්ම අපි මේ අභිසමය සංයුත්තේටම අදාළ බාලපන්ති සූත්‍රය වගේ සූත්‍රයක් අරගෙන බැලුවාම අපට බොහොම පැහැදිලි ඒ කාරණාව දකින්න පුළුවන්කම තියෙනවා මහන්නේ මේ බාලයාගේ මේ කය හටගත්තේ කොහොමද පඬිතුයාගේ මේ කය හටගත්තේ කොහොමද මේ මේ අවිද්‍යාව නිසා මේ බාලයාගේ පඬිතුයාගේ දෙන්නගේම මේ කය හටගත්තා. එතකොට මේ අවිද්‍යාව මුල් කරගෙන තමයි ආයතනයන් කියන දේ බිහි වෙන්නේ. ඒක බාලයාටත් පොදුයි පඬිතුයාටත් පොදුයි. එතකොට බාලයටත් පොදු පංචයටත් පොදු අවිද්‍යාව බවට පත් වෙන්න තියෙනකනේ අවිද්‍යාව නිරෝධය කියන තැනට හේතු වන අවිද්‍යාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැකගන්න හේතු වන පෙර අවිද්‍යා සංස්කාර දෙක පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට ඒ අවිද්‍යාව සහ ඒ කතා කරන සංස්කාරය පෙර හේතුව. ඒ හේතුව නිසා තමයි විඥානය ඇති වුනේ. දැන් විඥානයේ නාම රූපය අතුරු කරගෙන පවතිනවා නම් ඒ අතුරු කරගෙන පවතින කමත අවිද්‍යාව අවිද්‍යාව සහ සංස්කාරයේ ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය කියන එකෙන් අදහස් කරන්නේ නැහැ පින්තුනේ. අවිද්‍යාව කියන එක විඥාණයට මේ මේ සමානතර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. කියන්නේ මේ අවිද්‍යාව මේ විඥාණයට මේ මොහොතේ අවිද්‍යාව නිසාම සංස්කාරය හදලා සංස්කාරය විඥාණයට සමානතර ප්‍රත්‍යයෙන්ම ප්‍රත්‍යයයි කියන තැනින් නෙමෙයි මේ අදහස කියන්නේ. මේ කියන්නේ පරම්පර ප්‍රත්‍යයෙන්. පරම්පර ප්‍රත්‍යක් කියලා කියන්නේ අවිද්‍යාව කියන දේ අවිද්‍යාව කියන ධර්මය සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා සංස්කාරය කියන දේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා එතකොට අවිද්‍යාව විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙනවා අවිද්‍යාව මේ විඥාණයට ප්‍රත්‍ය වුණේ සමානතර ප්‍රත්‍යක් විදිහට නෙමෙයි අවිද්‍යාව විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ පරම්පර ප්‍රත්‍යක් තිබෙනවා. පරම්පර ප්‍රත්‍යක් කියන්නේ පරම්පරාවේ පැවැත්මට දැන් අබ බීජයක් තියෙනවා. අබ බීජයක් තියෙනකොට මේ අබ බීජය නිසා අබ පැලයක් දෙනවා. අබ පැලේ නිසා අබ ගහක් ඇති වෙනවා. අබ ගහ නිසා අපිට තව අබ ගෙඩියක් දකින්න පුළුවන්කම තියෙනවා. අබ බීජයක් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් තින්නසනේ මේ අලුතෙන් අඹ බීජයක් දකින්න තැනක අනන්තර ප්‍රත්‍යක් විදිහට අපිට පෙන්වුවොත් අපිට පෙන්වන්න වෙන්නේ මේ අඹ ගෙඩියේ තියෙන අඹ ගහ නිසා කියන. ඒ කියන්නේ සමානතර ප්‍රත්‍යක් අපිට පෙන්වන්න ඕන අනතුරුවම ඇති වෙන දෙයක් නම් ඵලය මේ අඹ ගෙඩියේ තියෙන අඹ ගහ නිසා. එතකොට නමුත් අර මුලින්ම තිබුණු අඹ බීජය මේ අඹ බීජයට දෙවෙනි අඹ බීජයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අඹ කියන පරම්පර ප්‍රත්‍ය සකස් කිරීමෙන් මිසක සමානතර ප්‍රත්‍ය සකස් කිරීමෙන් නෙමෙයි. ඒකට අන්න ඒ විදිහටම අවිද්‍යාව කියන දේ විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අවිද්‍යාව කියන දේ අතීත හේතුව මිසක පිළින් මිසක කියන පරම්පර ප්‍රත්‍යයෙන් මිසක අමනන්තර ප්‍රත්‍යයෙන් නෙමෙයි. ඒ නිසා විඥාණය යම් තැනක තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම අවිද්‍යාව සංප්‍රයුක්ත භාවයක් තියෙනවා කියන්නේ නැහැ. අවිද්‍යාවේ දෙනවා කියන්නේ නැහැ. ඒ නිසා ඒක විපාක විඥාණය කියන තැනින් හඳුන්වන්නේ. මොකද ඒ කාරණාව පැහැදිලි කළේ ඇතම් වෙලාවකට මේ විඥානය කියන එකම සමහරලාට වැරදි විදිහකට අර්ථ දක්වනවා මේ මේ විපාක විඥානයේ පවා විඥාන කියන වචනේම මේ පිළිසු පිටක් කියන තැනින් ඇතම් වෙලාවට කොහොම ලබගොනද සත්‍ය ඉදිරිපත් කරන්නට ඇතම් කෙනෙක් උත්සාහවත් වෙන නිසා. එතකොට මේ විඥානයේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ආකාරයේ පරම්පර ප්‍රත්‍යය. ඒකට පරම්පරා ප්‍රත්‍යයෙන් ඇතිවෙන විඥානයේ ඒ මුල් අවිද්‍යාව සිටිනවා කියලා අපිට විඳින්න පුළුවන් කමක් නැත්තේ නැහැ කෙනෙකුට. එතකොට මේ අවිද්‍යාව කියන දේ නිසා සංස්කාරයත් සංස්කාරය කියන දේ නිසා විඥානයත් කියන මේ වර්තමානයේට අදාළ විඥානයේ කියන මේ ප්‍රතිඵලය එමත් නැතිනම් විපාක විඥානයේ හටගැනීම සිද්ධ වෙනවා. විපාක විඥානයේ පවතින්නේ මේ කතා කරන්නේ අපි අර මුලින් සිහිපත් කළා වගේම අර පිටක් පිටක් පාසා බෙදා දක්වමින් කරන දේවල් වෙනස් විදිහක් නෙමෙයි අපි මේ කරන්නේ සමස්තයක් සිදුවීම පිළිබඳව කතා කිරීම. එතකොට ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥාණය හැම මොහොතකම එතන පවතින නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට ඒ විඥාණය ඇතුළු කරගෙන නාම රූප දෙකේ පැවැත්ම. එතකොට නාම රූපය විඥාණයේ පැවැත්මට උපකාර කරනවා. එතකොට විඥානේ නාම රූපයටත් නාම රූපේ විඥාණයටත් කියන මේ ආකාරයේ අන්‍යෝන්‍ය ප්‍රස්තවීමක් තුළ මේ පැවැත්ම තියෙනවා. ඒ පැවැත්ම තුළ තමයි ආයතනයක් හටගන්නවන ආයතනයක් පටස් කෙරෙන්නේ. ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ජීවහ කායස් ප්‍රසාදයන් උපදවනවන ඒ ප්‍රසාදයන් උපදවන්නේ අනායතනයේ පැවැත්ම සිද්ධ කරන්නේ අන්න ඒ ප්‍රස්තවීම මත. එතකොට ඒ විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට නාම රූප ධර්මතා දෙක ඇතුළු කරගෙන ආයතන හත් වෙනවා. ඒ විඥාණය කියන දේ නිසා නාම රූප සකස් වෙනකොට වර්තමානයේ බොහොම බලවත් කර්මයක් නිසා මේ නාම රූපය අතුරු කරගත්ත සිත් වෙනස් වෙනකොට ওই නාම රූප දෙක වෙනස් වෙනවා ওই ආයතන වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒ නාම රූපයට විඥානයේ ප්‍රත්‍ය වෙන නිසායි. එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට ඒ නාම රූප කියන ධර්මතා දෙක නිසා ආයතනයන්ගේ තත්කිරීම වෙනවා. එතකොට ආයතන හැදෙනවා කියන තැනකදී කාරණා කීපයක් අපිට කතා කරන්න වෙනවා. ආයතනයක් පසක් වෙන්නේ හැම වෙලාවකදීම මේ ආයතනය කතා කරනකොට දැන් චක්කායතනය නම් රූපායතනේ නැතුව මුදි චක්කායතනයේ පැවැත්ම ගැන වෙනම කතා කරන්නේ නැහැ. ඇස ඇතිකල්ලි රූපයක්, රූපය ඇතිකල්ලි ඇසත් ගැන කතා කරනවා. චක්කු විඥානය අස රූප චක්කු විඥාන ඇතිකල්හි තමයි රූපය පිළිබඳව චක්කායතනයේ කියන තැනදී අපූර්ණත්වය පිළිබඳව කතා කරන්නේ. ඒකට චක්කු ප්‍රසාද රූපය කියන දේ කතා කරනවා. හැබැයි චක්කු ප්‍රසාදයේ කියන දේ ආයතන කෘත්‍යයක් සිද්ධ වෙන තැනක් කියනකොට එතන බාහිර රූපයේ ආපාතහගමියත් අසමුවට පැමිණීම විඥානයේ ඒ කෙරෙහි යොමුන බව නැතිනම් මානසිකාරයේ කෙරෙහි නැමුණු බව කියන්නේ මේ කාර්මාතික විඥානයේ යෙමුණ බවත් කියන්නට අත්‍යවශ්‍යයි. එතකොට තමයි මේ ආයතන ආයතන ගොඩ නැගුණට පස්සේ ආයතනයන් තුළින් අපිට පෙනෙන කුමක්ද ස්පර්ශය කියන ප්‍රතිඵලය. එතකොට ආයතන ටික යම් තැනක තිබුණොත් ස්පර්ශය කියන ප්‍රතිඵලය තියෙනවා. ස්පර්ශ වුණොත් යම් තැනක එතන වේදනාවක් ඇති වෙනවා. වේදනාව පිළිබඳව වේදනාව පිළිබඳව තමයි තියෙන්නේ ප්‍රශ්නාවයෙන් ගැනීම. ඒකෝර එතනදී ප්‍රශ්නාව වේදනාව පිළිබඳව ප්‍රශ්නාව ඇතිකලාට දැන් මෙතනත් එනකන් ආවේ මේ අපි දැක්ක විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික ඔක්කොම ආවේ ඒකේ තම තමන්ගේ කෘත්‍ය සිද්ධ කරමු. එතකොට මේ වේදනාව කියන වේදනාවක් ඇතිකලා කියන තැනට විතරයි විභාග ධර්මයකට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි විපාක පංචකයක් විදිහට පෙන්වන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. ආයතන ටික හදනවා ආයතනයකට මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව කියලා දෙයක්. එතකොට දැන් වේදනාව කියන දේ විඳින ස්වභාවය තියෙනවා. දැන් මේක විතරයි විපාකයෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වේදනාවට ප්‍රතිචාර දක්වන පැත්තක් තියෙනවා. ඒ වේදනාවට අපි ප්‍රතිචාර දක්වන පැත්තට කියනවා අපි කර්ම සකස් කරන පැත්ත කියලා. එතකොට මේ කර්ම සකස් කරන්නේ ඇයි? මේ වේදනාව පිළිබඳව දන්නේ නැහැ මේ වේදනාවේ හට ගැනීම දන්නේ නැහැ වේදනාවේ නිරෝධය දන්නේ නැහැ මේ වේදනාව පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා අර වේදනාව පිළිබඳව අපි මේ ධර්මතාවයක විශේෂය කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතාවයක විශේෂය අපි කෙනෙක් පුද්ගලයෙක් විදිහට කල්පනා කළ කර්ම රැස් කර ගැනීම සිද්ධ කරනවා හොඳ හෝ නරක කර්ම රැස් කර ගැනීම සිද්ධ කරනවා දැන් කර්ම සකස් කර ගැනීමක් සිදු කරනකොට නැවත ඒ සකස් කරගත්ත අවිද්‍යා සංස්කාරයෙන් සකස් කරලා දුන්න දෙයට අපි සංසා කරනවා. එතකොට එතනදී අවිද්‍යා සංස්කාරය කියන වචනය අපි මතකට පස්සකින් තබලා අපි දන්නේ මේ ධර්මතාවික විශේෂ වේදනාව පිළිබඳව සංහා කරනවා කියන දේ. මොකද විපාකයේ තුල ඇතිකලේ වේදනාව කියන දේ වේදනාව පිළිබඳව තමයි අපිට සංහාව ඇති වෙන්නේ සංහාව නිකන් ඇති වෙන්නේ නෑ සංහාව ඇති වෙන්නේ ඇත්ත නොපෙන්නන අවිද්‍යාවත් අවිද්‍යාව නිසා ඇති කරපු ක්‍රමයක් නිසායි සංහාව ඇති වෙන්නේ නමුත් ඒ වැඩිපුර විස්තර කරන කොටසට වඩා දැන් අපි සංහා කරන්නේ වේදනාව නිසා වේදනාපච්චය සංහා සංහාව කියන දේ වේදනාව උපනිෂ කොට පවතින දෙයක් වේදනාව හේතු කරගෙන පවතින දෙයක් කියලා කියනවා. එතකොට මේ ප්‍රශ්නාව කියන දේ යම් තැනක පවතිනවා නම් ඒ ප්‍රශ්නාව උපනිෂ කොටගෙන පවතිනවා උපාදානය කියන දේ. උපාදානයේ ප්‍රශ්නාව හේතු කරගෙන පවතිනවා. එතකොට ප්‍රශ්නාව හේතු කරගෙන උපාදානයේ පවතිනකොට උපාදානය කියලා කියන්නේ දැඩිව සිදු කරගනු ලබන ග්‍රහණය. ඒ දෘඪ ග්‍රහණය අල්ලා ගැනීම, දැඩි ලෙස අල්ලා ගැනීම කියන දේ එතකොට අර ප්‍රශ්නාවෙන් යම් අරමුණක් ගත්තනම් ඒ අරමුණම කාම වශයෙන් හෝ වේවා ඉවසෙන් එයා දැඩි ලෙස ඒක ග්‍රහණය කරගන්න. එතකොට විශේෂයෙන්ම කාම වශයෙන් සහ දෘෂ්ටි වශයෙන් ඒක ග්‍රහණය කරගන්න. ඒක දීප සීලබ්බතාදී වෙනම අපි කතා කළා. එතන මූලික වෙන්නේ අපිට කාමයේ සහ දෘෂ්ටි. එතකොට මේ කාම සහ දෘෂ්ටි වශයෙන් කරගන්න දැඩි ග්‍රහණය කිරීම නිසාම උපාදානයේ කියන දේ ඒ ග්‍රහණය කර ගැනීම කියන දේ හේතු කරගෙන භවයේ සකස් කිරීම වෙනවා. භවය කියනකොට අපිට මේ කාම භව, රූප භව, අරූප භව කියලා අපි කතා කරන උත්පත්ති භවයක් කියනවා. එතකොට ඒ උත්පත්ති භවයේ පැත්තෙන් අපි කතා කළොත් මේ අපි ඉන්න භූමියේ එහෙම නැතිනම් ප්‍රතිසන්දියක් කියනලා දෙන්න පුළුවන්. සාම්භව රූප බව අරූප බව කියලා කෙනකෙනා ඉන්න මට්ටම සකස් කරගන්න. ඒ වගේම අපි කර්ම භවයක් සකස් කරගන්නවා. කර්ම භවය කියන එකේදී අපි හැම වෙලාවකදීම එතන විපාකයේ ගෙනල්ලා තියෙන මට්ටමට මේ ලෝකෙ පවතින දෙයක් විදිහට අපි අල්ලගෙන ග්‍රහණය කරගන්න සමතුල ඇති කරගන්න කර්ම භවයක් කියනවා. ඒ සිද්ධ කරගන්න භවය කියන දේ ප්‍රතිඵලයේ විදිහට තමයි ඒ කියන්නේ අත්ති භවති නැතිනම් මේ කියනවා පවතිනවා යයි කියලා සාස්ත්‍විකත්වයේ තුල රඳා පවතින හා ඒ ඒ ස්කන්ධ ධාතු ආයතන ටික මත පිහිටා සිටි මට්ටම. ඒ කියන්නේ ඒ ස්කන්ධ ටික මත එයා ඇත්ත ලෙසම පිහිටා සිටිනවා. එතකොට අන්න ඒ ඇත්ත ලෙස පිහිටා සිටීම නිසා එයාට ජාතිය කියන දේ හම්බ වෙනවා. ජාතිය කියන දේ හම්බ වෙන්නේ පුද්ගලයෙකුගේ පහළ වීම නැතිනම් පුද්ගලයෙකුගේ ඉපැත්ම කියන තැන එයාට හම්බ වෙනවා. එතකොට දැන් අපි ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් සමනුපස්සනාවගේ සූත්‍රයක පැහැදිලි කරන කාරණාවක්. එතකොට අස්මීතිකස්ස අවිගතේ පංචන්නං ඉන්ද්‍රියයන් අවස්සන්තුනි. වෙනී කියන හැඟීම රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ගේ දුරු නොවුණු කෙනෙකුට පංචන්නං ඉන්ද්‍රියයන් අවස්සන්තුනි. පංචේන්ද්‍රිය ධර්මයන්ට දැස ගන්න. එතකොට වෙනී කියන හැඟීම යම් කිසි විදිහකින් මේ ධර්මතාතික විශ්ේෂෙහි පවස්සන්න පුළුවන්. එතකොට ඒ වෙමින් කියන හැඟීම තමයි මේ රූප වේදනා සංඥා සංස්කාර කියන ධර්මතා ටික ඇති කරගත්ත වෙමින් කියන පවතිනවා කියලා ගත්ත හැඟීම තමයි අපිට ඇති කරගත්ත භවයේ භවයේ සක් කරගත්ත කෙනෙකුට අනිවාර්යෙන් පංචන්නන් ඉන්ද්‍රියණක් අවස්සන් පංචේන්ද්‍රයන්ට දැස ගැනීම. පංචේන්ද්‍රයන්ට දැස ගැනීම කියන තැනින් අදහස් කළේ බොහොම විශේෂ කාරණයක්. පංචේන්ද්‍රයන්ට දැස ගැනීම කියන දෙයින් අදහස් කරන්නේ මේ අන්ධපච්ඡන්ද සමන්නාගත පුද්ගල බවක් නිර්මාණය කරලා දෙනවා. මේ දුක් විඳින්න පුළුවන් මම ඉන්නවද? එතකොට දැන් මේ පුද්ගලයා හදලා දුන්නට පස්සේ ඒ දුක් විඳින්න පුළුවන් පුද්ගල බව නිර්මාණය කරගත්ත කෙනාට දැන් කියනවා ඒ ඒ සත්වනිකායන්ගේ සකස් කර ගැනීම කියන්නේ. එතකොට එයාට පුළුවන් දුක් වෙන්නේ ඒ ඒ ඒ තැනට අනුරූප විදිහට. එතකොට දුක කියන දේ නිර්මාණය කරගෙන තියෙනවා. දැන් මේ පිළිබඳව විග්‍රහ කරනකොට දැන් ජාතිය කියන දේ පුද්ගලයක් භවයේ හට ගැනීම. තේසං තේසං සත්තානම් සම්මිසම්නි සත්ත්වනිකායේ ජාති පංචාති ඔක්කන්. එතකොට මේ ඒකේ සත්‍යයන්ගේ සත්ත්වනිකායන්ගේ ජාතියක් හට ගැනීමක් කියනවා නම් අනාව හට ගැනීමක් ඔක්කන් පිළිබඳ ගැනීමක් කියනවා නම් එතකොට අභිහිම්පත්ති පහළවීමක් කියනවා නම් සද්ධානම් පාසු භාවෝ සංඥාන්ගේ පහළවීමක් ආයතනනම් ප්‍රතිලාභෝ මේ ආයතනයන්ගේ නැවත ප්‍රතිලාභය තියෙනවා නම් එතකොට මේ ඔක්කොම ඒ ඒ සත්‍යයන්ගේ උත්පත්ති. එතකොට තව විදිහකින් මේ පිළිබඳ විස්තර කරනකොට දේවානම් දේවස්මහයි. දෙවියන්ගේ දෙවි බවක් තියෙනවා නම් අපි කිව්වොත් මිනිසුන්ගේ මිනිසත් බවක් තියෙනවා නම් ත්‍රිසංගත සතුන්ගේ ත්‍රිසංගත බවක් තියෙනවා නම් ඒ ඒ අයට ඒ ඒ අයගේ ස්වභාවයක් හම්බ වෙනවා නම් පවතින සමක්. ඒ සංතේසං සත්තානං සතක් දාය. ඒකේ සත්‍යයන්ගේ එසේ වීම පිණිස පවතින දෙයක් තියෙනවා. එතකොට අන්න ඒ එසේ වූ පුද්ගල බව දැන් මම මිනිස්සෙක් කිව්වහම මම මිනිස්සෙක් කියලා ගත්ත අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක් ඉන්නවා දැන්. එතකොට මේ ඇස කනනාසය දිව ශරීරය මේ ටික ඔක්කොම සමන්නාගත වුණු පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒ දුක එන්නේ සමන්තරා දුක පැමිණෙන්නේ අන්නේ නිර්මාණය වෙලා මේ ලෝක ජීවත් වෙන ඔබ ඉන්නවා කියලා හිතාගත්තේ පුද්ගලයාට තමයි දුක එන්නේ. එනිසා මේ දුක ಜಾතිය උපනිෂ කොට පවතින දෙයක්. ಜಾතිය මුල් කොට, ಜಾතිය ප්‍රත්‍ය කොට පවතින දෙයක් තමයි මේ දුකයි කියලා කියන එතකොට අන්න ඒ දුක කියන දේ ಜಾතිය උපනිෂ කොට පවතින කෙනෙකුට දුක උපනිෂකොට දුක හේතුව කරගෙන තමයි ශ්‍රද්ධාව කියන දේ පවතින්නේ. ඒ කියන්නේ කොහොමද දුක හේතු කරගෙන ශ්‍රද්ධාව පවතින්නේ? වෙනතුනි ලෝකේ දුක කියන දේ නැතිනම් ලෝකයාට ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස කියන දේ පෙනෙන්නේ නැත්තම් එහෙනම් ලෝකෝත්තර භව උපදෝ ගැනීම පිණිස ධර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකෝත්තර බව උපදෝගස්ස ඥාන දර්ශනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්මා සම්බුදු ඥානන් වහන්සේලාගේ පහළවීමක් ලෝකෙට තුල අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ සම්මා සම්බුදු ඥානන් වහන්සේලාගේ පහළවීම කියන එක ලෝකෙ තුල දැනෙන්නෙම පින්නතුනේ මේ දුක කියන කාරණාව ලෝකෙ තුල විද්‍යමාන වෙන නිසා. යම් තැනක දුක තිබුණොත් ඒ දුක නිරුද්ධ කිරීම සහ දුක නැති කරන ප්‍රතිපදාවක් විදිහට තමයි අපිට මේ කතා කරන මේ ශ්‍රද්ධාව කියන දේ උත්පාදනය කරගන්න වෙන්නේ නැතිනම් ලෝකෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ධර්මයේ පහළ වෙන්නේ මේ දුක නැති කර ගැනීම. ලෝකේ ආස්වාදයේ කියන දේ නිත්‍ය ලෙස පවතින දෙයක් නම් සැපේ කියන දේ ලෝකෙ තියෙනවා නම් ලෝකෙට බුදුරජාණන් වහන්සේලා අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ලෝකෙට බුදුරජාණන් වහන්සේලා අවශ්‍ය වෙන්නේ ධර්මය අවශ්‍ය වෙන්නේ ලෝකේ දුක නිසා. එතකොට ඒ යම් තැනක දුක තියෙනවා නම් ඒ දුක කියන තැනක පිහිටන ශ්‍රද්ධාව කියන දේට දුක හදනව පසු කරනවා. ඒ ශ්‍රද්ධාව කියන දේට හේතුව වෙලා තියෙන එතකොට ලෝකේ පවතින දුක. එතකොට ශ්‍රද්ධාව යම් තැනක පිහිටා සිටිය සාමෝක්ෂය හට ගන්නවා ප්‍රමුදිත බව. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්නතුනේ හිතේ ඇති කරගත්ත පැහැදීම කියන දේ. එතකොට අර දුක නැති කිරීම පිණිස මේ විදිහේ ප්‍රතිපදාවක් තියනවා කියලා මූලිකම ඇදහිීමක් නැතිනම් පිළිගැනීමක් නැතිනම් එයාට මේ ගමන යන්න බෑ. යන කෙනෙකුට ඇතිවන දෙයක් තමයි කාමෝද්ය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව කියන එකෙන් අදහස් කරන්නේ හිතේ තියෙන ඒකට කියනවා තරුණ ප්‍රීති කියන වචනය පාවිච්චි කරනවා. ඒ කියන්නේ තරුණ ප්‍රීතිය. ඒ කියන්නේ හිතේ ඇති කරගත්ත ප්‍රීතිය කියන මට්ටම තරම් දුර නොගිය නමුත් හිතේ ඇති කරගත්ත කිරීමට ඇති කැමැත්ත හා සමග උපදින ප්‍රීතිමත් බවක් ඒ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ශ්‍රද්ධා සහව නිසා. ඒ නිසා මේ ශාසනයේ මූලික පදනම බවටපත් වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන කෙනෙකුට තමයි එතනින් මෙහාට ගමනක් තියෙන්නේ. ඒ නිසා දැන් ප්‍රතිපදාව ආරම්භ කරන කෙනෙකුට එයාට දුක පිළිබඳව ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ලෝකේ දුක දුක කියන දෙයක් තියෙනවා. ඒකට ධර්මයේ පවතින දුකෙන් මිදෙන්න නම් මේක යන්න ඕනේ. එයාට ඇදහිීමක් තියෙන්න ඕනේ. ඇදහිීම කියලා කියන්නේ මේ අන්ධ විශ්වාසය තුළ ඉඳලා මේක අදහගෙන කොහේ යාඥා කරමින් සිටීමක් නෙමෙයි. එතනදී ඇදහිීම කියන දෙයින් කල්පනා කතා කරන්නේ මේ ප්‍රතිපදාව පිළිබඳව ඔබට ඇදහිීමක් තියෙනවා. මේ විදිහට ගියොත් මට දුක නැති කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක ඇති වෙන්නේ සත්‍ය ඥානයේ තුල. එතකොට ඒ සත්‍ය ඥානයේ තුල උපදෝගත්ත ඒ ශ්‍රද්ධාව තුල තමයි ඔබට හම්බෙන්නේ ඊළඟ දේ බවට ඒ ආමුජ්ජය කියන දේ තියෙන්නේ. ඊට පස්සේ පමුදිතස්ස ප්‍රීතිචායති. එතකොට ප්‍රමුදිත වුණ කෙනාට සාමාන්‍යයෙන් ඇතිවන දේ තමයි ප්‍රීතිය. ඒ නිසා පාමුජ්ජ උපනිසා ප්‍රීති. ප්‍රමුදිය හේතු කරගෙන ප්‍රීතිය තියෙනවා. ඒ කියන්නේ අර කැමැත්තෙන් පටන් ගන්න දේ නිසා තමයි ඔහු ඒ දේ කරගෙන යනකොට ඔහුට ඉතාමත් බලවත්තර ප්‍රීතියක් ඇති වෙන්නේ. ප්‍රීතිය නිසා මේ පස්සද්ධිය. ප්‍රීතිය හේතු කරගෙන පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳීම කියන දේ. දැන් එතකොට අපි සාමාන්‍යයෙන් ඇති කරගන්න ප්‍රීතිය හරි සතුටුයි කියන තැන තියෙන ඇවිස්සුණු බව. හැබැයි මෙතන තියෙන ප්‍රීතිය මේ ඇවිස්සුණු බව නෙමෙයි සිතසය සංසිඳ වෙන දෙයක්. ඒ කියන්නේ මේක අර නෙක්ඛා නෙක්ඛම්මේ පැත්තට බර දෙයක්. ආමසාගත සංකල්පනා වලින් ලබන ප්‍රීතිය ඇවිස්සුණු දෙයක්. ඒක තමන්ට දුක උපදවන්නට පුළුවන් පිච්චීමක් ගෙනල්ලා දෙන්න පුළුවන් දෙයක්. නමුත් මෙතන කතා කරන දේ ඒ ප්‍රීතිය කියන දේ අසද්ධිය උපදවන දෙයක්. ඒ පස්සද්ධිය උපදවගත්තේ අර ප්‍රතිපදාව තුළ ඇති කරගත්ත ප්‍රමුදිත බවනි. ඒ ප්‍රමුදිත භාවය නිසා ඇති වුණ ප්‍රීතියක් කියනවා. ඒ ප්‍රීතිය නිසා උට ඇතිවන දේ තමයි පස්සද්ධිය කියන සිතක් සංසිඳනවා, හයක් සංසිඳනවා. අරමුණු ඔස්සේ ඇවිස්සි ඇවිස්සි යන සමස්තයක් ඇත්තේ නැහැ. පස්සද්ධූපනි සංඛා යම් කෙනෙකුට අස්සක්තිය නිසා පවතිනවා සැපය කියන කාරණාව. එතකොට පිටකය දෙකේ සංසිඳීම කියනකොට එයාට සැප සහගත බවක් දැනෙනවා. මේ විශේෂ සැප සහගත බව සහ කයෙහි සැප සහගත බව කියන දෙපැත්තකින් ඔහුට නිරාමිත මට්ටමේ සුඛයක් උපදිනවා. සුඛෝපනිසා සමාධි. අන්නේ සැපය තියෙන තැනක තමයි තියෙන්නේ සමාධිය කියන දේ උපදවන්න පුළුවන්කම තියෙන්නේ. සමාධි උපනිසා යථාභූත ඥාන දර්ශනය. සමාධිය කියනකොට චිත්ත ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාවයේ ඉපදුනේ අර සිත කය දෙකේ සංසිඳීම නිසා. සිත කය දෙකේ සංසිඳීම නැති කෙනෙකුට ඒ සැපය කියන දේ උපදවන්න බෑ. සැපේ උපදින්නේ නැති කෙනෙකුට සමාධිය කියන දේ පැලක්මක් නැහැ. එතකොට එයාට ඒ සිත කය දෙකේ සංසිඳීම සංසිඳීම නිසා ඇතිවන සැපයක් කියන එක පදනම වෙනවා හැම වෙලාවකදීම සමාධිය. ඒකෙන් මිත්‍යා සමාධිය කියන දේ ප්‍රතික්ෂේප කරනවා. මිත්‍යා සමාධිය කියලා කියන වචනේ මම අදහස් කළේ වර්තමානයේ තුල සමාධි වේශයෙන් ගොඩනගන්නට හදන විකෘති මනෝභාවයන් තියෙනවා. ඒ සමාධි වේශයෙන් ගොඩනගන විකෘති මනෝභාවයන්ගේ ස්වභාවය තමයි සාමාන්‍ය ලෞකික ජීවිතය තුළ ඔහේ ඇසිරෙමින් කාමසහගත සංකල්පනාවලිනුත් එහෙමත් නැතිනම් ශික්ෂාපද බිඳීම් මට්ටමකින් යන මට්ටමේ බොහොම වැරදි පැවැත්මන් තුළ ජීවත් වෙන අය ඇතම් වෙලාවට කියා ගන්නවා මම ප්‍රථම ධ්‍යාන මම ဒုတိ ය ධ්‍යාන මම තෘතිය ධ්‍යාන කියලා බඳු වටපිටාවක් සමහර වෙලාවට අපිට ඇතම් තැන් වල දකින්නට ලැබෙනවා. එතකොට ඒ බඳු මට්ටමක් අපිට දකින්න ලැබෙන්නේ මේ හඳුනාගෙන නැහැ කොහොමද පස්සද්ධිය නිසා ඇති වෙන සැපේ කියන්නේ. සිතකය සංසිඳීම නිසා ඇති වෙන සැපේ කියන්නේ. ඒක අර කාමසහගතේ හා සමග යන දෙයක් නෙමෙයි ඒ මනස. ඒ සැපේ කියන දේ අර අපි හරි සැපයි කියන තැන කතා කරන සැපේ නෙමෙයි. ඒක නිවීමෙන් ලැබෙන සැපයක්. ඒක සංසිඳීමෙන් ලැබෙන සැපයක්. ඒ සැපේ තමයි සමාධියට හේතු වෙන්නේ. එතකොට ඒ ඒබඳු සමාධියක් උපදෝගත්ත කෙනා කවදාවත් අර ලෞකික දේට නැවත නැවත නැඹුරු වෙන්නේ නැහැ සැපේ ලබා ගැනීම සඳහා. ඒ නිසා තමයි ප්‍රථම ධ්‍යාන මට්ටමේ සැපයක් තිබුණොත් ප්‍රථම ධ්‍යාන මට්ටමේ සැපේ උපදෝගත්ත කෙනෙක් කිසිම කලෙක කාමසහගත මනසිකාරයක කාමයේ කාමයේ පැත්තේ සැකයක් හොයන්න උත්සාහවත් වෙන්නේ නැති. ඔහු කාමසහගත සංකල්පනාවලින් නිදිලා තමයි ප්‍රථම ධ්‍යාන සැකේ විඳින්නේ. එතකොට ඒකෙන් සම්පූර්ණ කාමසහගත මනසිකාරයේ ප්‍රතික්ෂේප කරනවා. කාමසහගත මනසිකාරයේ සම්පූර්ණයෙන් ඉවත් කරනවා. එතකොට කාම ලෝකයේ සාමාන්‍ය විදිහකට තුළ කාමසහගත සංකල්පනාවන්ගේ ජීවත් වීම ප්‍රථම ධ්‍යානයත් දෙකම එක ළඟ තියාගෙන ඉන්නවා කියනවනම් ඒක සාමාන්‍යයෙන් අභෞව්‍ය සිද්ධියක් ඒක සිද්ධ නොවන දෙයක්. එතකොට ඒ නිසා අපිට පේනවා පස්සබ්දයේ සිට කය සංසිඳුණු තැනක තමයි සැපේ තියෙන්නේ. සැපේ තිබුණොත් තමයි සැපේ ඇති තැන සමාධිය කියන දේ පවතින්නේ. එතකොට සමාධිය කියන දේ නිසා සමාධිය හේතු කරගෙන යම් කෙනෙකුගේ සිත් එකඟ වුණොත් එකතු වුණ තැන කැටි වෙන දෙයක් තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒකට යථාභූත ඥාන දර්ශනය කියන එක ඇතුළේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම සමාධිය කොහොමද යථාභූත ඥාන දර්ශනයට හේතු වෙන්නේ කියන කාරණාවත් අපිට කතා කරන්න වෙනවා. ඉත එකඟ වුණ කෙනා ඇත්තටි හැටියට දකින්නවා කියනකොට පින්නසුගේ මොකුත්ම දන්නේ නැතුව නිකම්ම ප්‍රතිපදාව පුරාගෙන යන්න ගියපු කෙනෙක් දිරුවයි කියලා එයාට යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. එයාට සත්‍ය ඥානය තුළ ඔහු යන ගමන් මඟක් තියෙන්න ඕනේ. ඇත්ත ඇති හැටියට දැකීම පිණිස යන මගේ තමයි අර දුක පිළිබඳව දැකලා දුකෙන් මිදෙන ප්‍රතිපදාව හඳුනාගෙන යන ඒ ශ්‍රද්ධාව සමන්නාගත කෙනානේ දැන් එන්නේ ශ්‍රද්ධාව කියන වචනේ ඇතුළත මේ ශාසනයේ ප්‍රඥාව ඇතුළත් කොට තමයි කතා කරන්නේ ඒ නිසා තමයි එයාට සමාධිය උපදිනකොට සමාධිය හේතු කරගෙන යථාභූත ඥාන දර්ශනය පවතිනවා කියලා කියන්නේ හිත එකඟ වෙනකොට එකඟ වෙන කෙනාට ලෝකේ පැවැත්මෙන් අතහැරිලා ඔහුට යථාභූත ඥාන දර්ශනය කියන දේ පවතිනවා යථාභූත ඥාන දර්ශනය තිබුණොත් තමයි නිබ්බිදාව නැත්නම් නිර්වේදය කියන දේ ලෝකයේ සත්පුද්ගල ප්‍රඥප්තියන් පිළිබඳ ඇති වෙන කලකිරීම උට බැල පවතින. කලකිරීම තිබුණොත් විතරයි එතන නොයැලෙන්නේ. නොයැලුනොත් විතරයි විරාගයේ තිබුණොත් තමයි එතන නිදෙන්නේ. එතකොට මිදුණොත් තමයි මිදුණා කියන නුවණ ආශ්‍රවයන්ගෙන් මිදුණා කියන ප්‍රඥාව ඔහුට කයේ ඥානය කියන දේ එළඹ සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් පටිසමුපාද සිද්ධියක් පටිසමුපාද දුක නිසා මේ ධර්ම ප්‍රතිපදාව තුළ කොහොමද ක්‍රේ ඥානය උපදෝගන්නේ කියන කාරණා ටිකක් දේශනා කළා. ඒක මේ දේශනා දෙල හරියට අවදුරටත් අපිට විග්‍රහ කරගත්තොත් මේක ඇතුලේ බොහෝ කර්ම කාරණා රාශියක් තියෙනවා කොහොමද අපි ප්‍රතිපදාව සකස් කරගන්නේ කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ලස්සන උදාහරණයක් අපිට පෙන්නනවා යම් විදිහකින් උපරිපබ්බතේ පර්වතයක් මුදුනට අන්දක් උඩට වහිනකොට මේ කුල්ල පොතකේ දේවේ මේ වහින පැහිදින්දු එක මොකද වෙන්නේ යකානින්නම් පල්ලෙහා ස්ථානවලට එකතු වෙනවා එකතු වෙලා අඳු වැලිවල තියෙන මේ ඇල මාර්ග ඔස්සේ මේවා ගලාගෙන ගිහිල්ලා පුංචි පුංචි වලවල් තැන් පොකුණු මේ දේවල් තියෙනවා මේ දේවල් උතුරගෙන ගිහිල්ලා මහ පොකුණු පුරවනවා මහ පොකුණු මහ වැව් පුරවනවා මහ වැව් මහ ගංගා පුරවනවා මහ ගංගා ගිහිල්ලා මහ සාගරේ පුරවනවා එතකොට අන්න ඒ විදිහට තමයි මේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ගලාගෙන යන සිද්ධ වෙන මේ විදිහට මහන්නේ අවිද්‍යාව කියන දේ ප්‍රත්‍ය සහිතයි අවිද්‍යාව කියන මේ සංස්කාරය කියන දේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පවතිනවා. ඒක මේ විදිහට සංස්කාරය කියන දේ ප්‍රත්‍ය කරගෙන විඥානය පවතිනවා. හරියට අර වැස්සක් උඩට වැස්සහම ගලාගෙන යනවා කියන දේ ගලාගෙන යනවා වගේ අර නිර්වාණය දක්වාම ඒ ඇති කරගත් අවිද්‍යාවත් ඒ වගේම අවිද්‍යාව නිරෝධයෙන් ලබන නිර්වාණයක් කියන මේ එකම වීථියකට අරගෙන බුදුරජාණන් වහන්සේ මේ සමිස සූත්‍රයේ තුළ විශේෂ පළක් විදිහට අපට දේශනා කළා කියලා. මේ කාර්මාතික ඔස්සේ අපිට දැනෙනවා අපේ ජීවිතය තුළ අපි ප්‍රතිපදාව සකස් කරගන්නට නම් අපි මූලික ලෙසම මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපිට යම් දැක්මක් තියෙන්න ඕන. එතකොට ඒ දුක පිළිබඳව අපි තේරුම් ගැනීම පිළිබඳවත් එක්ක තමයි අපිට ශ්‍රද්ධාව ගොඩනගන්නේ. ඒ ශ්‍රද්ධාව නිකම්ම අපි අමූලිකව ගොඩනැගුණු ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒ ශ්‍රද්ධාව කරුණාකාරණා දැන ඇති කරගත්ත ශ්‍රද්ධාවක්. මේකයි දුක. මේ දුකේ නිරෝධය කරන්නට නම් අවශ්‍ය මේ විදිහේ නුවණක් පැවැත්වීම කියන දේ තුළ තමයි මේ ශ්‍රද්ධාව පවතින්නේ. ශ්‍රද්ධාව කියන කෙනා තමයි එයාට ප්‍රමුදිත බව, ප්‍රීතිය, සත්‍ය ආදී මේ ධර්මතා ටික පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට පින්නතුනේ අපිට මේ අපේ ප්‍රතිපදාව ගැනයි කවිදීකින් කතා කළේ. නිසා මූලික ලෙස ඔබ සත්‍ය ඥාණයෙන් පටන් අරගෙන ඒ ක්‍රේ ඥාණය කියන තැන දක්වාම ඔබේ නුවණ වර්ධනය කර ගැනීම සඳහා ඔබ උත්ම උත්සාහවත් වන්න ඕනේ ආහයක් ගන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට අද දවසේදී මේ ප්‍රතිපදාව පිළිබඳව ටිකක් ගැඹුරු වුණා පුදු දේශනාවක් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ විදිහට සත්‍යමස්තවණේ කරලා යොමුසෝ මනසකාරය කරලා තම කෙනෙක්ම බොහොම වටිනා කුසලයක් සිදු කරගන්න තියෙන්නේ. ඉනතනේ අපි මේ දේශනාව නැතිනම් මේ කාරණා ටික ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඔබේ නුවණ, ඔබේ ප්‍රඥාව මේ කාරණා ටික විශේෂයි. නැවත නැවතත් පවත්වන්න කියලා අපි ඔබට බොහොම කරුණාවෙන් ඉල්පත් කරනවා. මොකද දුකේ නිරෝධය දුක නැති කිරීම කරන්න පුළුවන්කම තිබෙන ඒ කායන මද බවටපත් වෙන්නේ මේ ධර්ම කාරණා ටික පිළිපැත් කර ගැනීම පමණයි. එනිසා මේ විදිහට මේ අපේ ජීවිතයක මේ ආත්මාර්ථික ඇති කර ගැනීමෙන් නැතිනම් ශ්‍රවණය කර ගැනීමෙන් සිද්ධ කරගත් සීල කුසල ධර්මයන් අපට අර්ථයෙන් දෙමින් අනුශාසනා කළ අපේ ධර්මාශ්‍රය අවසරයි මාස්ටර් ප්‍රශ්නාන්තේක අවසරයි මාස්ටර් නන්දර ප්‍රශ්නාන්තේක කම්මස්ත්‍ර දෙනම සමානව ගන්න කරනවා ස්වාමීන් වහන්සේ දෙනම තුන් වෙනි ඒක පාරමිතාවක් වේවා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ කුසලය සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා දෙවියෝ මේකින් සතුටින් සාධනා දෙන්න අනුමෝදන් වෙනවා දෙවියන්ට මේකින් තුන් නිවන් සැලසෙනවා. ඒක පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ට අවුස්සනවා. ඒ වගේම අද දවසේදී මේ සිත කරගත්ත මේ සියලුම කුසල ධර්මයේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් මේ කුසලයේ සිත කරගෙන සහ වචපිතාව පසුදින සකස් කරන්න කියන්නේ අපේ සින්නස් මහිමකා එතුමා එතුමාගේ මේ පරිලෝකීය නෑමියන් සම්මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා මේක වසර 8කට පෙර පරිලෝකපත් වෙන ඒ නම්බෙන් සේවා වෙල්ලාලගේ නෑනියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දේශනාවේ නායකත්වය අරගෙන කටයුතු කරනවා ඒ පවුලේ සියලුම පින්වත් පිරිසත් ඒ සංගීතේ ඥාන දිනාවයි සහ ඒ පවුලේ සියලුම දෙනා බලාපොරොත්තු වෙනවා ඒ නායකත්වය අරගෙන කටයුතු කරනවා නෑනියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ මේ පරිලෝකීය අවුරුදු 8කට පෙර මේ පරිලෝකීය ඒ නන්දමින් සේවා වෙල්හාලා කියන ඇණියන් සඳහන් කරගෙන මේ පින්වත් සෑම සිළු දෙනාම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාම පරිලෝකයේ සියලුම ඥාතීන් මේ පින් සතුටින් සාධනා දෙයෙන් ලබත්වා ඒ සතුටව වඩා වර්ධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ඥාතීන්ට හැමදාම සිංහලෙන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවේ ඒ දායකත්වයේ දරන ඒ සිංහස් මහින්මහත්මා ඒ මෑණියෝ ඒ වගේම ඒ පවුලේ අනිත් ඒ දරුවන් පවුලේ සියලුම දෙනාට ඒ වගේම දායකත්වයේ දරීම අතීත කරන ඒ පවුලේ ඒ ජානලියන ආරච්චි සහ ඒ පවුලේ සෑම සියලු දෙනාටම ඒ වගේම විශේෂයෙන් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් දෙවියතුමාණන් පුණ්‍යානුමෝදන ආශිර්වාදයන් සිද්ධ කරන්නට සියදාස සේවා වෙල්ලාලගේ මහත්මයාට ආශිර්වාද කරන්නට ඉතින් ඒ සම්පතන කරන්න තියෙන ඒ සින්නත් සියලුම දෙනාට ඒ වගේම සියදාස සේවා වෙල්ලාලගේ පින්වත් සියතුමාණන්ට මේ සියලුම කුසල ශක්තිය නිරුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ පිණිසම කායික මානසික සැනසීම උදා කරගෙන අමා මහ නිවන සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා කවුරුත් ආශිර්වාද කරන්න. ඒ වගේම මේ සඳහා කටයුතු සම්පාදනය කළ ආරාධනා කටයුතු කරලා ඒ සියල්ලම කටයුතු සූදානම් කරනකොට ආශිර්වාද සංස්කෘතිය අවශ්‍ය දේවල් සකසාගත්ත ඒ මහි මහත්මයාට ඒ වගේම සේනාසනේ ප්‍රතිහම් කරන මහත්මයාට සිතිපස්සනා කරනකොට අපි පුණ්‍යානුමෝදනා කරනවා හැම දිනකටම උතුම් නිවනින් යන කියන කෙනෙක් මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා හැම දිනකටම දරුවන් සරණයි මේ කුසලයේ සුමේ Thank you.